අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. පූර්ව කුත්‍රිය ක්‍රීමෙන් අනතුරුව හිස සිට පාද දක්වා සිත යොමු කර කොන්ද කෙලින් සිටින ආකාරයත් පාද පොළවට ස්පර්ශව පවතින ආකාරයත් දැක මම මෙතන ඉඳගෙන සිටිනවා යයි අරමුණ කර හුස්ම අරමුණ කළෙමි. දකුණු නාසයෙන් පමණක් ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවිය. උණුසුම් ගති ස්වභාවයකින් යුතුය. හුස්ම ඉතා කෙටිය. ඉතා ඉක්මනින් හුස්ම සියුම් වී හුස්ම දැනෙන නොදැනෙන තරම්ය. සිතේ ඒකාග්‍ර බව දැන්නේ. සිත ප්‍රබෝධමත් ගතියකින් යුක්තය. හොඳ වම්පස මැද ඇතුළතින් වේදනාවකි. එය රවුමක් වරහන් ඇතුලේ ලක්ෂ කිහිපයක් එකතු ආකාරයකි. ආකාරයට හටගෙන හට විහිදී යයි. එම ප්‍රදේශයේ අංශුමය ආකාරයට පෙනුණු අතර එම වේදනාවත් වේදනාවක් ලෙස මෙනෙහි කළමි. ක්‍රමයෙන් එය එක් ස්ථානයකට එක් වී නිරුද්ධ වී යන ආකාරය සතියෙන් බලා සිටීමි. නැවතත් සියුම්ම ප්‍රකටව දැනෙන හුස්ම වෙත සිහිය පිහිටුවෙමි. සිත සමාධිමත් බව දැනේ. විශේෂයෙන් කල යුත්තක් නොමැතිසේය. විටක හිත ඇතුළතින් ඇන තද කර හිස ඇජස් කරනවා යයි දැනීමකි. විස්තර කිරීමට නොතේරේ. නමුත් එය සුඛ සුවයක් ගෙන දෙයි. සිතුවිලි කිහිපයක් මළදී ආවද ඒවා නාම රූප ලෙස දැනගන්නා විටම නිරුද්ධ විය. ඉන් භාවනාවට බාධාාවක් නොවිනි. රූප හා සිතුවිලි සමග සිත පිටතර නොයයි. නැවත කර්මස්ථානයේම බාධාවකින් තොරව සිත පිට පිහිටයි. මීට පෙර භාවනා අධ්‍යක්ීම් තුල සිත නිතරම මෙන් රූප හා සිතුවිලි සමග බාධාවන් ඇති කරගත්මුත් අද දින එය විශේෂයෙන්ම මතක් කළ යුතුය. විටින් විට ආලෝක ප්‍රබෝධමත් ගතියක් පැමිණෙමුත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකොට කර්මස්ථානයේම සතිමත් වුනිමි. නැවත හුස්මේ මුල මැද අග බලමින් සිටින විට එක් හුස්මක ප්‍රාශ්වාසයක් පසු අලුත් හුස්මක ආශ්වාසය අතර හිඩසකි. ඉන්පසු සෑම ප්‍රාශ්වාසයක් හා ආශ්වාසය අතර හිඩසක් දුටු වෙමි. වරින් වර සියුම් වෙමින් හුස්ම දැනෙන නොදැනෙන තරම් වෙමින් පවතින අතර සමහර අවස්ථාවල හුස්ම සුළු මොහොතකට නැවතී නැවත සියුම් ආකාරයට හුස්ම දැනිනි. එක්වරම සියුම්ව දැනෙන හුස්ම වඩා සීතලකින් ප්‍රකට විය. එය උඩුතල මත ස්පර්ශ වී පිටතට යන ආකාරය අත්දැකිමි. ඒ සමගම කයද ඒ හා සමානම සිතුවිල්ලකින් වෙලී යන්නක් මෙන් දැනිනි. මෙසේ භාවනා කාලය තුලම නිද්‍රාශීලී ගතයකින් තොරව භාවනා ආරම්භයේ සිත තබාගෙන සිටියෙමි. සිත ඊතා තන්පත් බවකින් යුක්ත විය. භාවනාවෙන් මිදීමට ආසිතවිල්ලක් නිසා එයින් මිදී පින් අනුමෝදන් නම් කර භාවනාව අවසන් කළෙමි. පින්වත් ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට අඩුපාඩු පෙන්වා දෙනමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටින්. ත්වන් සරණයි. ඉතින් වார்த்தාව ඉදිරිපත් කරලා තියෙන විදිය හොඳයි. අඩුපාඩුත් තියෙනවා ඒකත් මම කියන්නම්. මේකෙදී මේ හොඳ හොඳ හොඳ කෑලි ගොඩක් තියෙනවා. ඒකේ විශේෂ එකක් තමයි අර මේ භාවනා අරමුණත් එක ඉන්නකොට අරමුණ ගොරෝසුව පෙවුනත් සියුම් වුණත් අතිසූක්ෂම වුණත් අරමුණ සම්පූර්ණ නොදැනී ගියත් නිදිමතකටපත් නොවි අවදියෙන් බලන් හිටියා කියන එක වටිනාම කොටසක්. මොකද භාවනාව ගොඩාක් දෙනකොට අරමුණ ප්‍රකටව තියෙද්දී ආස්වාස් ප්‍රස්වාස් හොඳට ප්‍රකටව තියෙද්දී බලන් ඉන්න පුළුවන්. අප්‍රකට වෙනකොට නොදැනෙන වෙනකොට සියුම් වෙනකොට අතිසූක්ෂම වෙනකොට හිත හැංගෙනවා නැත්නම් නිින්දකට වගේපත් වෙලා එකපාරටම ගැස්සිලා හැරෙනවා වගේ වෙනවා ආයි ගොරෝසු හුස්මට තමයි නැත්නම් ගොරෝසු කයට තමයි අවදි වෙන්නේ. එතකොට භාවනාව හොඳට සතිය නොතිබ්බොත් හොඳට සිහියෙන් බලන් හිටියේ නැත්නම් වෙන්නේ අර ගොරෝසු වෙලාවේදී භාවනාව අඳුන ගන්න පුළුවන් නැත්නම් අරමුණත් එක්ක හිත තියෙනවා කියලා තේරෙනවා සියුම් වෙනකොට හිත ගිලිහි යනවා නැත්නම් අරමුණ අල්ල ගන්න බැරුව යනවා හිත හැංගෙනවා. ඒක ගොඩක් දෙනකොට නිදිමතක් වගේ තමයි තේරෙන්නේ. හැබැයි නිින්දකුත් නෙමෙයි වගේ කියලා සමහරක් අයට සැකයක් එනවා. ආයි ගැස්සිලා කයට හිත එනවා, හුස්මට හිත එනවා, ආයි සිුම් එනකොට නිින්ද යනවා වගේ එකක් වෙනවා. දැන් මේ වார்த்தාව ලියපු කෙනා මේ අරමුණ ගොරෝසුවට පෙවුනත් සියුම් වුණත් අතිසූක්ෂම වුණත් නොදැනී ගියත් හොඳට අවදියෙන් මේ පැයම හොඳට බලාගෙන හිටියා කියලා වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද අර අරමුණ ගොරෝසුවට පේන තැන ඉඳලා සියුම් වෙලා අතිසූක්ෂම වෙලා නොදැනෙන කම්ම භාවනාවේදී බලාගෙන ඉන්න පුළුවන් කියලා කියන්නේ අපේ හිත කෙලස් තැනට වගේම නිකෙලස් තැනටත් අවදි වෙලා ඉන්නවා කියලා. අරමුණ ගොරෝසු වෙන්න ගොරෝසු වෙන්න කෙලස් වැඩි. අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න කෙලස් තමයි තුනී වෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ කෙලස් අඩු වෙනකොට අපිට අවදියෙන් ඉන්න බෑ. කෙලෙස් වලට අපිට හොඳට අවදි. ඉතින් අපි ඇහෙන් රූප බල බල ඉද්දී රූප බලන්නේ කටත් අරගෙන. එතකොට ඇස් දෙකත් එක්ක අපි හොඳට කෙලෙස් උපදවනවා. කනෙන් සද්ධාහන කොටත් එහෙමයි. දැන් අර ඉන්ද්‍රියන් ටික ඔක්කොම වහලා කන ඇස් දෙක වහලා කන සද්ද ඇහුනට අහන්න උත්සාහ කරන්නේ නැතුව නාසයට සුවඳ නොදී දිවට රස නොදී කයට දැනෙන ස්පර්ශයක් විදියට වෙන හුලං හුස්මත් එක්ක තමයි සතිය පවත්වන්නේ. එතකොට මේ කෙලෙස් ගොඩාක් අඩු තැනකට බස්සලා හොඳට අවදියෙන් ඉන්නවා කියලා කියන්නේ උස්ම සියුම් වෙනකොටත් ගෙවෙනකොටත් නොදැනී යනකොටත් හොඳට අවදියෙන් ඉන්නවා කියලා කියන්නේ අර ගොරෝසු තැනක ඉඳලා සිවුම් තැනකට හිත යන වෙලාවේදී හොඳට සතිය තියෙනවා අවදි භාවයේ තියෙනවා ඒක භාවනා යෝගාවචරයාගේ දක්ෂකමක් ඉතින් ඒ දක්ෂකම ඇති වෙන්නේ නැවත නැවත භාවනා කිරීමෙන්ම තමයි මොකද කෙලෙස් වලට අවදි වෙලා හිටපු හිත නිකලස් තත්වයට අවදි කරගන්න නම් නැවත නැවත භාවනා කරනවා ඇරෙන්න විකල්පයක් නැහැ. මොකද අපිට භාවනාවෙන් තමයි කෙලෙස් අඩු තැනකට යන්න පුළුවන්. ගියාට පස්සේ අවදි වෙලා ඉන්න එක ටික ටික ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන. ඒකයි ඔය හැමදාම සක්මන් කරන්න ඉඳගෙන භාවනා කරන්න සතිය පිහිටවන්න නිතරම කියලා හැමදාම එකක්මනේ සතිපහසලෙන් කියන්නේ තියෙන්නේ. නැත්තම් මීතිරිගලෙන් ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා මැක්කාගේ කතාව වගේ හැමදාම මොනවා කියාගෙන ආවත් ආයි කියන උස්ම බලන්න ආස්වාසේ දිගට බලන්න කොටද බලන්න කොහොමද පේන්නේ කියලා බලන්න වම තියනවද බලන්න දකුණද තියන්නේ කියලා බලන්න දත්ම දිනකොට දත්ම දින එකත් එක්ක ඉන්න කියලා අර සීමා කරනවා තමන්ගේ කයට හිත නිතරම නැත්තම් හුස්මට ඇවිදිනකොට ඇවිදින পায়ට සීමා කරන්නේ මොකද ඒ සීමාව අඩු වෙනකොට කෙලස් අඩුයි අපි ඇසුරු කරන සීමාව වැඩි වෙනකොට කෙලස් වැඩි ඇසුරු කරන සීමාව වැඩි වෙනකොට දුකාසහනාතති වැඩි ඇසුරු කරන සීමාව අඩු කරනකොට දුකාසහනාතති අඩුයි ඒ කියන්නේ අපි ලෝකයක් ඇසුරු කරගෙන ඉන්නකොට ලෝකයක් දුක, ගමක් රටක් ඇසුරු කරගෙන ඉන්නකොට ගමක් රටක් දුක, ගෙදරක් ඇසුරු කරගෙන ඉන්නකොට ගෙදරක් දුක, කයක් ඇසුරු කරගෙන ඉන්නකොට කයක දුක, හුස්මක් ඇසුරු කරගෙන ඉන්නකොට හුස්මක දුක. හුස්ම සංපූර්ණයෙන්ම සංසිඳින තත්ත්වෙදී සියලු දුකින් නිදහස් ඒක නිසා මේ අඩු කරගෙන අඩු කරගෙන එනකොට අවදි වෙන්න පුළුවන් කියන්නේ භාවනා යෝගාවචරයාගේ දක්ෂකමක්. ඉතින් ඒ දක්ෂකම මේකත් මේක තමයි දක්ෂකම කියලා තේරුණොත් අර ඇතුළට ඇතුළට අරගෙන අවදි වෙන එක වැඩි කරගන්න අනිත් අයටත් උනන්දුවක් ඇති කරගන්න පුළුවන්. මේකේ හොඳ නැති කෑල්ලක් තියෙනවා කියලා මම කිව්වේ මොකද්ද දන්නවද? පරියන්ක ඉවරුණාට පස්සේ මේ නැත්තම් මේ ඉඳගෙන මේ විදිහට හොඳ සාර්ථක භාවනාවක් කරලා භාවනාව ඉවර කරා කියප එක තමයි හොඳ නැති කෑල්ල. ඒක ඇත්තටම භාවනා කරන්න ගියාම තමයි භාවනාව ඉවර වෙන්නේ. භාවනා නොකර සතිය පිහිටවනවා නම් භාවනාව ඉවර වෙන්නේ නැහැ. මොකද අපිට ඒ පරියන්කෙන් නැගිටිනකොට නැගිටින එකත් සතිමත් වෙන්න පුළුවන්. ඊළඟට අපි තේ එකක් බොන්න නම් යන්නේ ඒ තේ හදන්න කුස්සියට යන එක සක්මනක් කරගන්න පුළුවන්. වතුර එකක් ගන්න එක, කේතලේ තියෙන එක, ලිප්පත්තු කරන එක ඒ ඔක්කොම සතියෙන් නම් කරන්නේ භාවනාව අතනින් ඉවර වෙන්නේ නැහැ. භාවනාවේදී ඉවර වෙනවා. හැබැයි සතියේදී ඉවර වෙන්නේ නැහැ. ඒකින්ද උත්සාහ කරන්න. ඒ ඉඳගෙන පරියන්කෙන් නැගිටින එකත් ඊළඟ වැඩකට යන එකත් ඊ වැඩේ කරන එකත් වශයෙන් ඒ කරන කරන එකේ සතිය පිහිටවන්න. එතකොට මල් මාලයකට එක එක මල් මල් ලමුණලා ලමුණලා මාලේ සම්පූර්ණ කරගන්නවා වගේ අපිට අනිකුත් අවස්ථාවලත් භාවනාව ගෙනියන්න පුළුවන්. ඒකේ වැදගත්කමක් තියෙනවා මොකද්ද? පරියන්කෙන් විතරක් අපිට භාවනාව සම්පූර්ණයෙන් තේරුම් ගන්න අමාරුයි. ඔය ඉඳගෙන ලබන අත්දැකීම අපි සක්මනෙත් හම්බෙන්න ඕනේ. හිටගෙන ඉන්නකොටත් හම්බෙන්න ඕනේ. නිදාගෙන ඉන්න ඉරියව්වෙත් හම්බෙන්න ඕනේ. අනිකුත් සෑම කටයුත්තකදීම එකම සමාන අත්දැකීමකට යෑම හරහා තමයි අපිට දවසක භාවනාව මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ගොඩාක් දෙනෙකු දෙනෙක් පරියන්කයට ආසයි පරියන්ක කරනවා. මීත්‍රිගල නිසා සක්මන් කරනවා. නැත්තම් සක්මන් කරන්නේත් නැහැ. ඉඳගෙනම තමයි භාවනා කරනවා කියන එක ඉස්සර කරගන්නේ. එදිනෙදා සතිය ගොඩක් දුරට ගණන් ගන්නෙම නැහැ. සතිපාසලෙන් අපි එදිනෙදා සතිය ගැනත් ගොඩක් කතා කරනවා. එතකොට ඒක ගැන දැනුවත් වෙන අය එදිනෙදා සතිය පිහිටවනවා. ඒකේ වැදගත්කම තමයි අපි මේ ඉඳගෙන ලබන අත්දැකීම දවසක සක්මනේත් ඒ විදිහටම ලබන්න ඕනේ. හිටගෙන ඉන්න ඉරියව්වෙත් නිදාගෙන ඉන්න ඉරියව්වෙත් තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා කියලා මේ ප්‍රධාන ඉරියව් හතරම ඔය අත්දැකීම සමව ලැබෙන්න ඕනි දවසක ඒ වගේම එදිනෙදාත් ඒ විදිහටම ලැබුණොත් තමයි යම් දවසක භාවනාව මේකයි කියන එක ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ පරියන්කෙන් විතරක් බෑ. ඒක නිසා ගොඩාක් දෙනෙක් පරියන්කෙන් භාවනාව හරි කර හොඳ කරගන්නවා. ඉතිරු ඉරියව්වල නැත්තම් අනිකුත් අවස්ථාවල සතිය වඩන්නේ නැත්තම් භාවනාව සම්පූර්ණ වශයෙන් තේරුම් ගන්න බැරි කමක් වෙනවා. ඉතින් ඒක නිසා පරියන්කේ හොඳයි භාවනාව නැත්නම් සතිය හොඳයි අනිකුත් අවස්ථාවලත් සතිය පිටවන්න ඒකත් ඔය හා සමානම වැදගත් කියලා දැනගෙන දිගටම කරගෙන ගියා නම් හරි. අපි